මේ ජීවිතය නම් ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනොගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔය ආකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා ජීවිතය තුල පවතින පස්සාකාර වූ නීවරණ ධර්මයන් අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ පින්වත් මහණෙනි එමෙන්ම මාගේ ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා මේ ජීවිතය තුල නිරුද්ධ වී ගිය අතීතයේ හෝ හට නොගත් අනාගතයේ හෝ හටගත් වර්තමානයේ හෝ තමාගේ අයි සලකන හෝ අනුන්ගේ අයි සලකන හෝ ගොරෝසු හෝ සියුම් යහපත් හෝ අයහපත් හෝ දුර හෝ පවතින ළඟ හෝ පවතින සතර මහා ධාතුන්ගෙන් හටගත් යම් රූපයක් වේද ස්පර්ශයෙන් හටගත් යම් විඳීමක් වේද ස්පර්ශයෙන් හටගත් යම් හඳුනා ගැනීමක් වේද ස්පර්ශයෙන් හටගත් යම් චේතනාවකින් කරන ලද සංස්කාරයක් වේද නාමරූපයෙන් හටගත් යම් විඤ්ඥානයක් වේද මෙසේ මේ පස්සාකාර වූ උපාදානස්කන්ධයන් කෙරෙහි පවතින සැබෑතත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා ජීවිතය තුල පවතින පස්සාකාර වූ උපාදානස්කන්ධයන් අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ රූපයේ ස්වභාවයද විඳීම් වල ස්වභාවයද හඳුනා ගැනීම් වල ස්වභාවයද චේතනාවෙන් කරන ලද සංස්කාරයන්ගේ ස්වභාවයද විඥානයේ ස්වභාවයද මේ ආකාරයයි හොඳින් තේරුම් ගනී මෙසේ මේ පස්සාකාර වූ උපාදානස්කන්ධයන් මුල් කරගෙන සසර පැවැත්ම සැකසින්නේ මේ ආකාරයෙන් යයි හොඳින් තේරුම් ගනී මේ ආකාර වූ උපාදානස්කන්ධයන්ගේ යථාර්ථය අවබෝධ කළ විට සසර පැවැත්මෙන් නිදහස් වන්නේ මේ ආකාරයෙන් යයි හොඳින් තේරුම් ගනි පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ අයිසලකන පස්සාකාර වූ උපාදානස්කන්ධයන් කෙරෙහිද අනුන්ගේ අයිසලකන උපාදානස්කන්ධයන් කෙරෙහිද තමාගේ හා අනුන්ගේ යන මේ උපාදානස්කන්ධයන් කෙරෙහි පවතිනා වූ සැබෑ తত্ত্বය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි මේ ආකාරයෙන් ජීවිතය තුල පස්සාකාර වූ උපාදානස්කන්ධයන් හටගන්නාකාරයද නැසී යන ආකාරයද හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද මෙහි ඇති සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන පස්සාකාර වූ උපාදානස්කන්ධයන් මේ ජීවිතය තුළ පවතින බවට ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය ඒවනාහි ඔහු හට තව දුරටත් අවබෝධඥානය දියුණුවීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි මේ පස්සාකාර වූ උපාදානස්කන්ධ ලෝකේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කර නොගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔය ආකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා මේ ජීවිතය තුල පවතින පස්සාකාර වූ උපාදානස්කන්ධයන්ගේ සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ පින්වත් මහණෙනි මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා ජීවිතය තුල පවතින තමායයි සලකන්නා වූ තමාගෙන් බාහිර ලෙස සලකන්නා වූ සසරේ පැවැත්ම සකසන්නා වූ සයාකාර වූ ඉන්ද්‍රියයන් කෙරෙහි සබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා මෙසේන්ද්‍රියයන් සය කෙරෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා ඇසෙහි ස්වභාවයද හොඳින් තේරුම් ගනී ඇසට පෙනෙන රූපයේ ස්වභාවයද හොඳින් තේරුම් ගනී ඇසත් රූපත් නිසා සිත කිලිටිවන ආකාරයද හොඳින් තේරුම් ගනී යම් කරුණක් නිසා නූපන් කෙලෙස් හටගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී යම් කරුණක් නිසා හටගත් කෙලෙස් දුරු වී යන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී යම් කරුණක් නිසා දුර්වේගිය කෙලෙස් යලි කිසිදා හටනුගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී කනේ ස්වභාවයද කනට ඇසෙන ශබ්දයේ ස්වභාවයද කනත් ශබ්දයත් නිසා සිත කිලිටවන ආකාරයද හොඳින් තේරුම් ගනී නාසයේ ස්වභාවයද නාසයට දැනෙන ගඳ සුවඳේ ස්වභාවයද නාසයත් ගඳ සුවඳත් නිසා සිත කිලිටිවන ආකාරයද මුදින් තේරුම් ගනී දිවේ ස්වභාවයද දිවට දැනෙන රසයේ ස්වභාවයද දිවත් රසයත් නිසා සිත කිලිටිවන ආකාරයද හොඳින් තේරුම් ගනී කයේ ස්වභාවයද කයට දැනෙන පහසේ ස්වභාවයද කයත් පහසත් නිසා සිත කිලිටිවන ආකාරයද හොඳින් තේරුම් ගනි සිතේ ස්වභාවයද සිතට සිතෙන අරමුණේ ස්වභාවයද සිතත් සිතට සිතෙන අරමුණුත් නිසා සිත කිලිටිවන ආකාරයද හොඳින් තේරුම් ගනී යම් කරුණක් නිසා නූපන් කෙලෙස් හටගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී යම් කරුණක් නිසා හටගත් කෙලෙස් දුර වී යන්නේ වේද එයද හොඳින් තේරුම් ගනි යම් කරුණක් නිසා දුර වී ගිය කෙලෙස් යලි කිසිදා හට නොගන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී පින්වත් මානිනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමා තුල පවතින බාහිර වහා අභ්‍යන්තර වශයෙන් සලකන්නා වූ ඉන්ද්‍රියයන් සය කෙරෙහි සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ අනුන් තුල පවතින අභ්‍යන්තර හා බාහිර වශයෙන් සලකන්නා වූ ඉන්ද්‍රියයන් සය කෙරෙහිද තමාගේ හා අනුන්ගේ යන ඉන්ද්‍රියයන් සය කෙරෙහි පවතිනා වූ සැබෑ తত্ত্বය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන මේ සයාකාර වූ ඉන්ද්‍රියයන්ගෙන් යුතු ජීවිතය තුල පවතින සැබෑ තත්වය ගැන ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය එවනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි මේ ඉන්ද්‍රියය ලෝකයේ කිසිවක් කිසිම අයුරකින් මම කියා හෝ මාගේ කියා හෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනොගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔය ආකාරයෙන් ය තථාගත ශ්‍රාවකයා මේ ජීවිතය තුල පවතින ඉන්ද්‍රියයන් පිළිබඳව සබෑ තත්නුවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ පින්වත් මහණෙනි මාගේ ධර්මය අවබෝධ කරනු කැමැති ශ්‍රාවකයා ආකාර සතකින් යුතු අවබෝධයට උපකාරී වන අංගයන් පිළිබඳවද එහි පවතින සැබෑ తত্ত্বය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා ආකාර සතකින් යුතු අවබෝධයට උපකාරී වන බොජ්ජංග ධර්මයන් පිළිබඳව සබෑතත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි තථාගත ශ්‍රාවකයා අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානයේ තමාගේ සිහිනුවන මනාකොට පිහිටි කල්හි දැන්වනාහි මා තුල සති සම්බොජ්ජංගය පවතියයි හොඳින් තේරුම් ගනී අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල මනාකොට විමසුම් නුවන පිහිටි කල්හි දැන්වනාහි මා තුල ධම්මවිචය සම්බොජ්ජංගය පවතියයි හොඳින් තේරුම් ගනී අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල මනාකොට උත්සාහය පිහිටි කල්හි දැන්වනාහි මා තුල විරිය සම්බොජ්ජංගය පවතියයි හොඳින් තේරුම් ගනී අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුල බලවත් සතුටක් පවතින කල්හි දැන්වනාහි මා තුල පීති සම්බොජ්ජංගය පවතින්නේ යයි හොඳින් තේරුම් ගනි අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුලම තමාගේ ජීවිතයේ සැහැල්ලු බවට පත්වන කල්හි දැන්වනාහි මා තුල පස්සද්ධි සම්බොජ්ජංගය පවතින්නේ යයි හොඳින් තේරුම් ගනී අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුලම සිත සමාහිතව පවතින කල්හි දැන්වනායි මා තුල සමාධි සම්බොජ්ජංගය පවතින්නේ යයි හොඳින් තේරුම් ගනී අවබෝධයට උපකාරී වන අංගයක් වශයෙන් සතර සතිපට්ඨානය තුලම තමාගේ සිත උපේක්ෂාවට පත්වන කල්හි දැන්වනාහි මා තුල උපේක්ඛා සම්බොජ්ජංගය පවතින්නේ යයි හොඳින් තේරුම් ගනී මෙසේ ආකාර සතකින් යුතුය අවබෝධයට උපකාරී වන අංගයන් සතර සතිපට්ඨානය තුල නොපවතින කල්හි තමා තුල බොජ්ජංග ධර්මයන් පිහිටා නැති බව හොඳින් තේරුම් ගනී යමාකාරයකින් කටයුතු කරන විට තමා තුළ කලින් නොතිබුණා වූ ආකාර සතකින් යුතු අවබෝධයට උපකාරී වන අංගයන් සතර සතිපට්ඨානයේ මනාකොට පිහිටන්නේද එයද හොඳින් තේරුම් ගනී යමාකාරයකින් කටයුතු කරන විට තමා තුල එසේ පිහිටියා වූ බොජ්ජංග ධර්මයන් සතර සතිපට්ඨානය තුලම භාවනාවසයෙන් පරිපූර්ණ ලෙස වැඩි යන්නේ වේද එයද හොඳින් තේරුම් ගනී පින්වත් මහණෙනි මේ ආකාරයෙන් තථාගත ශ්‍රාවකයා තමාගේ ජීවිතය තුලද අනුන්ගේ ජීවිත තුලද අවබෝධයට උපකාරී වන බොජ්ජංග ධර්මයන් පිළිබඳව සැබෑ තත්වය අවබෝධයෙන් නොදකිමින් වාසය කරයි තමාගේ හා අනුන්ගේ ජීවිත තුල බුද්ධංග ධර්මයන් පවතින ආකාරය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි මේ බුද්ධංග ධර්මයන් හටගන්නා ආකාරයද නැසියන ආකාරයද හටගන්නා වූ නැසින්නා වූ ආකාරයද අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි නිරතුරුවම වෙනස් වන ජීවිතය තුල බුද්ධංග ධර්මයන් පවතින්නේ යයි ඔහුගේ සිහිනුවන මනාව පිහිටන්නේය එය වනාහි ඔහු හට තවදුරටත් අවබෝධඥානය දියුණු කර ගැනීම පිණිසද සිහිනුවන බලවත් කර ගැනීම පිණිසද උපකාරී වෙයි බොජ්ජංග ධර්ම නම් වූ ලෝකයේ කිසිවක් කිසිම ආයුරකින් මම කියාහෝ මාගේ කියාහෝ මාගේ ආත්මය වශයෙන් හෝ ග්‍රහණය කරනුගෙන වාසය කරයි පින්වත් මහණෙනි ඔය ආකාරයෙන්ය තථාගත ශ්‍රාවකයා බුද්ධංග ධර්ම පිළිබඳව සබෑ තත්ත්වය අවබෝධයෙන්ම දකිමින් වාසය කරන්නේ